ධනංජානි සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලෝ අනේ කලන්දක නිවාපේත් තේන කෝපන සමයේන ආයස්මා සාරිපුත්තෝ දක්ඛිනාගිරස්මින් චාරිකං චරතේ මහතා බික්ඛු සංඝේන සද්දෙන් අතකෝ අඤ්‍යතරෝ භික්ඛෝ රාජගහේ වස්සං වුත්තෝ යේන දක්ඛිනා ගිරේ යේනායස්මා සාරිපුත්තෝ තේනුපසංඛමේ උපසංඛමේत्वा ආයස්මතා සාරිපුත්තේන සද්ධින් සම්මෝදී සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරෙත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසින්නම් කෝතං බික්ඛුං ආයස්මා සාරිපුත්තෝ ඒතදවෝච කච්චාවුසෝ භගවා අරෝගෝච බලවාචාති අරෝගෝචාවුසෝ භගවා බලවාචාති කච්චේපනාවුසෝ බික්ඛු සංඝෝ අරෝගෝච බලවාචාති බික්ඛෝ සංඝෝපේ කෝ ආවුසෝ අරෝගෝච බලවාචාති එත්තාවුසෝ ඡණ්ඩුල පාලද්වාරං ධනංජානේ නාම බ්‍රාහ්මනෝ අත්ථි කච්ඡාවුසෝ ධනංජානේ නාම බ්‍රාහ්මනෝ අරෝගෝච බලවාචාති ධනංජානිපේ කෝ ආවුසෝ බ්‍රාහ්මනෝ අරෝගෝච බලවාචාති කච්චේ පනාවසෝ ධනංජානේ බ්‍රාහ්මනෝ අප්පමත්තෝති කුතෝනෝ ආවුසෝ ධනංජානිස්ස බ්‍රාහ්මනස්ස අප්පමාදෝ ධනංජානේ ආවුසෝ බ්‍රාහ්මනෝ රාජානං නිස්සාය බ්‍රාහ්මන ගහපතිකේ විලොම්පතේ බ්‍රාහ්මන ගහපතිකේ නිස්සාය රාජානං විලොම්පතේ යාතිස්ස භරියා ශ්‍රද්ධා ශ්‍රද්ධා කුලා ආනේතා සාතිස්ස කාලකතා අඤ්ඤස්ස භරියා අස්සද්ධා අස්සද්ධා කුලා ආනේතාති දොස්සතං වතාවසෝ අස්සුම්හා දොස්සතං වතාවසෝ අස්සුම්හා යේමයන් ධනං ඥානෙන් බ්‍රාහ්මණං පමත්තං අස්සුම්හා අපේව නාම මයං කදාචි කරහචේ ධනංජානිනා බ්‍රාහ්මනේන සද්ධින් සමාගච්ඡේයාම අපේව නාම සියා කෝටි දේව කථා සල්ලාපෝති අතකෝ ආයස්මා සාරිපුත්තෝ දක්ඛිනා ගිරේස්මින් යථා බිරන්තං විහෙරෙත්වා යේන රාජගහන් තේන චාරිකම් පක්ඛාමීන් අනුකුම්බේන චාරිකං චරමානෝ යේන රාජගහං පදවසරේ తත්‍ර සුදං ආයස්මා සාරිපුත්තෝ රාජගහේ විහෙරති වේලු වනේ කරන්දක නිවාපේ අතකෝ ආයස්මා සාරිපුත්තෝ පුබ්බන්න සමයං නිවාසෙත්වා පත්ත චීවරං ආදාය රාජගහං පිණ්ඩාය පාවිසෙත් තේන කෝපන සමයේන ධනංජානේ බ්‍රාහ්මනෝ බහිනගරේ ගාවෝ ගොට්ඨේ දෝහාපේති අතකෝ ආයස්මා සාරිපුත්තෝ රාජගහේ පිණ්ඩාය චරේत्वा පච්ඡාබත්තං පිණ්ඩපාත පඩේක්ඛන්තෝ යේන ධනංජානේ බ්‍රාහ්මනෝ තේනුපසංඛමේ අද්දසාකෝ ධනංජානේ බ්‍රාහ්මනෝ ආයස්මන් සංසාරිපුත්තං දෝරතෝව ආගච්ඡන්තං දිස්වාන යේනායස්මා සාරිපුත්තෝ තේනුපසංකමි උපසංකමේत्वा ආයස්මන් සංසාරිපුත්තං ඒකද වෝච ඉතෝ බෝ සාරිපුත්ත භයෝපීය තන්තාව බත්තස්ස කාලෝ භවිෂ්‍යති තේ අලම් බ්‍රාහ්මන කතම්මේ අජ්ජ බත්ත කිච්ඡම් අමකස්මින් මේ රුක්ඛ මූලේ දිවා විහාරෝ භවිස්සති තත්ථ ආගච්ඡයාසීති එවං හෝති කෝ ධනංජානේ බ්‍රාහ්මනෝ ආයස්මතෝ සාරිපුත්තස්ස පච්චස්සෝසී අතකෝ ධනංජානේ බ්‍රාහ්මනෝ පච්චාවත්සං බුත්තපාතරාසෝ යේනායස්මා සාරිපුත්තෝ තේනුපසංකමේ උපසංකමේत्वा ආයස්මතා සාරිපුත්තේන සද්ධින් සම්මෝදේ සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරෙත්වා ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසෙන්නං කෝ ධනංජානින් බ්‍රාහ්මණං ආයස්මා සාරිපුත්තෝ ඒතදවෝච කච්චසේ ධනංජානේ අප්‍රමත්තෝති කුතෝ බොහෝ සාරිපුත්ත අම්මා කං අප්‍රමාදෝ ඒසන්නෝ මාතා පිතරෝ පෝසේ සම්බා පුත්තදාරා පෝසේ සම්බා දාස කම්මකරකෝරි සංකෝසේතබ්බං මිත්‍රාමච්ඡානං මිත්‍රාමච්ඡ කරණීයං කාතබ්බං ඥාතිසාලෝ හිතානං ඥාතිසාලෝ හිත කරණීයං කාතබ්බං අතිතිහෙනං අතිති කරණීයං කාතබ්බං පුබ්බපේථානම් පුබ්බපේත කරණීයං කාතබ්බං දේවතානං දේවතා කරණීයං කාතබ්බං රඤ්ඤෝ රාජකරණේයං කාතබ්බං අයන්තේ කායෝ පීනේ තබ්බෝ බ්‍රෝහේ තබ්බෝති සංකින් මඤ්ඤසේ ධනංජානේ ඉදේ කච්චෝ මාතා පිතොන්නං හේතු අධම්මචාරේ විසමචාරේ අස්සත් තමේනං අධම්මචරියා විසමචරියා හේතු නිරයන් නිරයපාලා උපකඩ්ඩේයොම් ලබෙය්‍යනුකෝසෝ අහංකෝ මාසාති තුන්නං හේතු අධම්මචාරේ විසමචාරේ යහෝසින් මාමං නිරයන් නිරේ පාලාති මාසාපිතරෝ වා පනස්ස ලබෙය්‍යොන් ඒසෝකෝ අම්හාකං හේතු අධම්මචාරේ විසමචාරේ අහෝසින් මානං නිරයන් නිරේ පාලාති නොහිදං බෝසාරි පුත්ත අතකෝණං වික්ඛන්දං සංඝේව නිරයේ නිරයපාලා පක්ඛේ පේයොම් තංකින් මඤ්ඤසේ ධනංජානේ ඉදේ කච්චෝ පුත්තදාරස්ස හේතු අධම්මචාරේ විසමචාරේ අස්ස තමේනං අධම්මචරියා විසමචරියා හේතු නිරයන් නිරයපාලා උපකඩ්ඩේයොම් ලබෙය්‍ය නුකෝසෝ අහංකෝ පුත්තදාරස්ස හේතෝ අධම්මචාරේ විසමචාරේ අහෝසින් මාමං නිරයන් නිරේ පාලාතේ පුත්තදාරාවා පනස්ස ලබෙය්‍යොම් ඒසෝ කෝ අම්හා සංහේතෝ අධම්මචාරේ විසමචාරේ අහෝසේ මානං නිරයන් නිරය පාලාතේ නොහිදං බෝසාරි පුත්ත අතකොනං වික්ඛන්දන්තං ඒව නිරේ නිරයපාලා පක්ඛේ පේයොම් සංකින් මඤ්ඤසේ ධනංජානේ ඉදේ කච්චෝ දාශකම්ම කර පෝරිසස්ස හේතු අධම්මචාරේ විසමචාරේ අස්ස තමේනං අධම්මචරියා විසමචරියා හේතු නිරයන් නිරය පාලා උපකඩ්ඩේයොම් ලදෙයනකෝ සෝ අහංකෝ දාසකම්ම කරපෝරිසස්ස හේතු අධම්මචාරේ විසමචාරේ අහෝසින් මාමං නිරයන් නිරය පාලාති දාසකම්ම කරපෝරිසං වා පනස්ස ලබෙය්‍ය ඒසෝකෝ අම්මා සංහේතෝ අධම්මචාරේ විසමචාරේ අහෝසින් මානං නිරයන් නිරය පාලාති නොහිදං බෝසාරි පුත්ත අතකෝණං වික්ඛන්දං තං ඒව නිරේ නිරයපාලා පක්ඛේ තේයොම් තංකින් මඤ්ඤසේ ධනංජානේ ඉදේ කච්චෝ මිත්තාමච්ඡානං හේතෝ අධම්මචාරේ විසමචාරේ අස්ස තමේනං අධම්මචරියා විසමචරියා හේතෝ නිරයන් නිරයපාලා උපකඩ්ඩේයොම් ලදෙය්‍යනකෝසෝ අහංකෝ මිත්‍රාමච්ඡානං හේතු අධම්මචාරේ විසමචාරේ අහෝසෙම් මාමං නිරයන් නිරය පාලාති මිත්‍රාමච්ඡාවා පනස්ස ලබෙය්‍යොම් ඒසෝකෝ අම්හාකං හේතු අධම්මචාරේ විසමචාරේ අහෝසේ මානං නිරයන් නිරය පාලාති නොහෙදං බෝසාරිපුත්ත අතකොත්තං වික්ඛණ්ඩන්තං ඒව නිරයේ නිරේ පාලාපක්ඛේ පෙය්‍යොං තංකින් මඤ්ඤසේ ධනංජානේ ඉදේ කච්චෝ ඥාතිසාලෝ හිතානං හේතු අධම්මචාරේ විසමචාරේ යස්ස තමේනම් අධම්මචරියා විසමචරියා හේතු නිරයන් නිරේ පාලා උපකඩ්ඩේයොං ලබේයනකෝසෝ අහංකෝ ඥාතිසාලෝ හිතානම් හේතු අධම්මචාරේ විසමචාරේ යහෝසින් මාමං නිරයන් නිරේ පාලාති ඥාතිසාලෝ හිතාවා පනස්ස ලැබෙයොම් ඒසෝකෝ අම්හාකං හේතු අධම්මචාරේ විසමචාරේ යහෝසින් මානං නිරයන් නිරේ පාලාති නොහිදං බොහෝ සාරිපුත්තං අතකෝනං වික්ඛන්දන්තං ඒව නිරයේ නිරය පාලාපක්ඛේ තේයොන් තංකින් මඤ්ඤසේ ධනංජානේ ඉදේ කච්චෝ අතිතේනං හේතෝ අධම්මචාරේ විසමචාරේ යස්ස තමේනං අධම්මචරියා විසමචරියා හේතෝ නිරයන් නිරය පාලා උපකඩේයොන් ලදෙය්‍යනුකෝසෝ අහංකෝ අතිතේනං හේතු අධම්මචාරේ විසමචාරේ යහෝසින් මාමං නිරයන් නිරය පාලාති අතිතේවා පනස්ස ලදෙය්‍යොන් ඒසෝ කෝ අම්හා සංහේතු අධම්මචාරේ විසමචාරේ යහෝසින් මානං නිරයන් නිරය පාලාති නොහිදං බොහෝසාරි පුත්තේ අතකෝනං වික්ඛණ්ඩන්තං ඒව නිරයේ නිරයපාලාපක්ඛේ තේයොං තංකින් මඤ්ඤසේ ධනංජානේ ඉදේ කච්චෝ පුබ්බ පේතානං හේතෝ අධම්මචාරේ විසමචාරේ යස්ස තමේනං අධම්මචරියා විසමචරියා හේතෝ නිරයන් නිරයපාලා උපකඩ්ඩේයොං ලදෙය්‍යනුකෝසෝ අහංකෝ පුබ්බපේ ථානං හේතු අධම්මචාරේ විසමචාරේ අහෝසේ මාමං නිරයං නිරය පාලාතේ පුබ්බපේතාවා පනස්ස ලදෙය්‍යොන් ඒසෝ කෝ අම්හාකං හේතු අධම්මචාරේ විසමචාරේ අහෝසේ මානං නිරයං නිරය පාලාතේ නොහිදං බොහෝ සාරිපුත්තේ අතකෝනං වික්ඛන්දං සංඝේව නිරයේ නිරයපාලාපක්ඛේ පේයොන් සංකින් මඤ්ඤසේ ධනංජානේ ඉදේ කච්චෝ දේවතානං හේතු අධම්මචාරේ විසමචාරේ යස්ස තමේනං අධම්මචරියා විසමචරියා හේතු නිරයන් නිරයපාලා උපකඩ්ඩේයොන් ලදෙය්‍ය නුකෝසෝ අහං කෝ දේවතානං හේතු අධම්මචාරේ විසමචාරේ යහෝසින් මාමං නිරයන් නිරය පාලාති දේවතාවා පනස්ස ලබෙය්‍යොං ඒසෝ කෝ අම්හාකං හේතු අධම්මචාරේ විසමචාරේ යහෝසින් මානං නිරයන් නිරය පාලාති නොහිදං බොහෝ සාරිපුත්ත අතකෝනං වික්ඛන්දන්තං ඒව නිරයේ නිරයපාලාපක්ඛේ පේයොන් තංකින් මඤ්ඤසේ ධනංජානේ ඉදේ කච්චෝරඤ්ඤෝ හේතෝ අධම්මචාරේ විසමචාරේ යස්ස තමේනං අධම්මචරියා විසමචරියා හේතුන් නිරයන් නිරයපාලා උපකඩ්ඩේයොන් ලබෙය්‍යනකෝසෝ අහං කෝරඤ්ඤෝ හේතු අධම්මචාරේ විසමචාරේ අහෝසෙම් මාමං නිරයන් නිරය පාලාති රාජාවා පනස්ස ලබෙය්‍ය ඒසෝ කෝ අම්මා කං හේතු අධම්මචාරේ විසමචාරේ අහෝසෙම් මානං නිරයන් නිරය පාලාති නොහෙදං බෝසාරිපුත්ත අතකොනං වික්ඛන්දන්තං ඒව නිරයේ නිරේපාලා පක්ඛේ තේයොං සංකින් මඤ්ඤසේ ධනංජානේ ඉදේ කච්චෝ කායස්ස පීනන හේතු බ්‍රෝහන හේතු අධම්මචාරේ විසමචාරේ යස්ස තමේනං අධම්මචරියා විසමචරියා හේතු නිරයන් නිරේපාලා උපකඩ්ඩේයොං ලදෙය්‍ය නුකෝසෝ අහංකෝ කායස්ස පීනන හේතු බ්‍රෝහණ හේතු අධම්මචාරේ විසමචාරේ යහෝසින් මාමං නිරයන් නිරය පාලාති පරේවා පනස්ස ලබෙය්‍යොම් ඒසෝ කෝ කායස්ස පීනන හේතු බ්‍රෝහණ හේතු අධම්මචාරේ විසමචාරේ යහෝසින් මානං නිරයන් නිරය පාලාති නොහිදම්බෝ සාරිපුත්ත අතකෝනං වික්ඛන්දං සංඝේව නිරයේ නිරය පාලා පක්ඛේ පෙය්‍යොං සංඛින් මඤ්ඤසේ ධනංජානේ යෝවා මාතා පිතුන්නං හේතෝ අධම්මචාරේ විසමචාරේ යස්ස යෝවා මාතා පිතුන්නං හේතෝ ධම්මචාරේ සමචාරේ අස්ස කතමං සෙය්‍යෝති යෝ හි වෝසාරි පුත්ත මාතාපිතුන්නං හේතු අධම්මචාරේ විසමචාරේ අස්ස නතං සෙය්‍යෝ යෝචකෝ බෝසාරි පුත්ත මාතාපිතුන්නං හේතු ධම්මචාරේ සමචාරේ අස්ස තදේවෙත්ත සෙය්‍යෝ අධම්මචරියා විසමචරියා හේ බෝසාරි පුත්ත බ්‍රහ්මචරියා සමචරියා සෙය්‍යෝති අත්ථිකෝ ධනංජානේ අඤ්ඤේ සහේතුකා ධම්මිකා කම්මන්තා යේහි සක්ඛා මාතා පිතරෝ චේව පෝසේතුම් නච පාපං කම්මං කත්තුං පුඤ්ඤං ච පටිපදං පටිපජ්ජෙතුං සංකින් මඤ්ඤසේ ධනංජානේ යෝ වා පුත්ත දාරස්ස හේතු අධම්මචාරේ විසමචාරේ අස්ස යෝ වා පුත්ත දාරස්ස හේතෝ ධම්මචාරේ සමචාරේ යස්ස කතමං සේයෝති යෝ හි භෝ සාරිපුත්ත පුත්ත දාරස්ස හේතු අධම්මචාරේ විසමචාරේ යස්ස නතං සේයෝ යෝචකෝ භෝ සාරිපුත්ත පුත්ත දාරස්ස හේතු ධම්මචාරේ සමචාරේ යස්ස තදේ වෙත්ත සේයෝ අධම්මචර්යා විසමචර්යා හේබෝ සාරිපුත්ත ධම්මචර්යා සමචර්යා සෙය්‍යෝති අත්තේකෝ ධනංජානේ අඤ්ඤේ සහේතුකා ධම්මිකා කම්මන්තා යේහි සක්ඛා පුත්ත දාරේ චේව පෝසේතුම් නච පාපං කම්මං කත්තුම් පුඤ්ඤං ච පටිපදං පටිපජ්ජතුම් තං කිං මඤ්ඤසේ ධනංජානේ යෝවා දාසකම්ම කරපෝරිසස්ස හේතු අධම්මචාරේ විසමචාරේ යස්ස යෝවා දාසකම්ම කරපෝරිසස්ස හේතු ධම්මචාරේ සමචාරේ අස්ස කතමං සේයෝති යෝහි බෝසාරි පුත්ත දාසකම්ම කරපෝරිසස්ස හේතු අධම්මචාරේ විසමචාරේ යස්ස නතං සේයෝති යෝචකෝ බෝ සාරිපුත්ත දාසකම්ම කර පෝරිසස්ස හේතු ධම්මචාරේ සමචාරේ අස්ස තදේ වෙත්ත සෙය්‍යෝ අධම්මචර්යා විසමචර්යා හි බෝ සාරිපුත්ත ධම්මචර්යා සමචර්යා සෙය්‍යෝති අත්තිකෝ ධනංජානේ අඤ්ඤේ සහේතුකා ධම්මිකා කම්මන්තාන් යේහි සක්කා දාස කම්ම කර පෝරි සංජේව පෝසේතුම් නච පාපං කම්මං කත්තුම් පුඤ්ඤං ච පටිපදං පටිපජ්ජතුම් තංකින් මඤ්ඤසේ ධනංජානේ යෝ වා මිච්ඡාමච්ඡානං හේතෝ අධම්මචාරේ විසමචාරේ යස්ස යෝ වා මිච්ඡාමච්ඡානං හේතෝ ධම්මචාරේ සමචාරේ අස්ස කතමං සෙය්‍යෝති යෝ හි බෝසාරිපුත්ත මිත්තාමච්ඡානං හේතෝ අධම්මචාරේ විසමචාරේ අස්ස නතං සෙය්‍යෝ යෝචකෝ බෝසාරිපුත්ත මිත්තාමච්ඡානං හේතෝ ධම්මචාරේ සමචාරේ අස්ස තදේවෙත්ත සෙය්‍යෝ අධම්මචරයා විසමචරයා හේබෝසාරේ පුත්ත ධම්මචරයා සමචරයා සෙය්‍යෝති අතිකෝ ධනංජානේ අඤ්ඤේ සහේතුකා ධම්මිකා කම්මන්තා ඒහි සක්කා මිත්තාමච්ඡානං චේව මිත්තාමච්ඡකරණේ අංඛාතුම් නච පාපං කම්මං කත්තුම් පුඤ්ඤං ච පටිපදං පටිපජ්ජිතුන් සංකින් මඤ්ඤසේ දරංජානේ යෝවා ඥාතිසාලෝ හිතානං හේතෝ අධම්මචාරේ විසමචාරේ අස්ස යෝවා ඥාතිසාලෝ හිතානං හේතෝ ධම්මචාරේ සමචාරේ අස්ස කතමං සෙය්‍යෝති යෝහි බෝසාරි පුත්ත ඥාතිසාලෝ හිතානං හේතෝ අධම්මචාරේ විසමචාරේ අස්ස නතං සෙය්‍යෝ යෝචකෝ බොහෝ සාරිපුත්ත ඥාතිශාලෝ හිතානං හේතු ධම්මචාරේ සමචාරේ අස්ස තදේවෙත්ත සෙය්‍යෝ අධම්මචර්යා විසමචර්යා හි බොහෝ සාරිපුත්ත ධම්මචර්යා සමචර්යා සෙය්‍යෝති අත්තිකෝ ධනං ඥානේ අඤ්ඤේ සහේතුකා ධම්මිකා කම්මන්තා යේන ඒසක්ඛා ඥාතිසාලෝ හිතානං චේව ඥාතිසාලෝ හිත කරණේයං කාතුම් නච පාපං කම්මං කත්තුම් පුඤ්ඤං ච පටිපදං පටිපජ්ජිතුං සංකින් මඤ්ඤසේ ධනංජානේ යෝවා අතිතේනං හේතෝ අධම්මචාරේ විසමචාරේ යස්ස යෝ වා අතිතේනං හේතු ධම්මචාරේ සමචාරේ අස්ස කතමං සෙය්‍යෝති යෝ හි බෝසාරි පුත්ත අතිතේනං හේතු අධම්මචාරේ විසමචාරේ අස්ස නතං සෙය්‍යෝ යෝචකෝ බෝසාරි පුත්ත අතිතේනං හේතු ධම්මචාරේ සමචාරේ අස්ස තදේවෙත්ත සෙය්‍යෝ අධම්මචර්යා විසමචර්යා හේ බෝසාරි පුත්ත ධම්මචර්යා සමචර්යා සේයෝති අත්ථේ කෝ ධනං ජානේ අඤ්ඤේ සහේතුකා ධම්මිකා කම්මන්තා යේහි සක්කා අතිතේනං චේව අතිරිකරණේ යං කාතුම් නච පාපං කම්මං කත්තුම් පුඤ්ඤං ච පටිපදං පටිපජ්ජිතුං තං කිං මඤ්ඤසේ ධනං ජානේ යෝ වා පුබ්බපේතානං හේතෝ අධම්මචාරේ විසමචාරේ අස්ස යෝ වා පුබ්බපේතානං හේතෝ ධම්මචාරේ සමචාරේ අස්ස කතමං සෙය්‍යෝති යෝ හි බෝසාරි පුත්ත කුබ්බපේතානං හේතෝ අධම්මචාරේ විසමචාරේ යස්ස නසං සෙය්‍යෝ යෝචකෝ බොහෝ සාරිපුත්ත පුබ්බපේථානං හේතු ධම්මචාරේ සමචාරේ අස්ස තදේවෙත්ත සෙය්‍යෝ අධම්මචර්යා විසමචර්යා හේ බොහෝ සාරිපුත්ත ධම්මචර්යා සමචර්යා සෙය්‍යෝති අත්‍යකෝ ධනංජානේ අඤ්ඤේ සහේතුකා ධම්මිකා කම්මන්තා යේහි සක්ඛා පුම්බපේතානං චේව කුබ්බපේත කරණේයං කාතුම් නච පාපං කම්මං කත්තුම් පුඤ්ඤං ච පටිපදං පටිපජ්ජිතුං සංකේං මඤ්ඤසේ ධනංජානේ යෝ වා දේවතානං හේතෝ අධම්මචාරේ විසමචාරේ අස්ස යෝ වා දේවතානං හේතෝ ධම්මචාරේ සමචාරේ අස්ස කතමං සේයෝති යෝ හි බෝසාරි පුත්ත දේවතානං හේතු අධම්මචාරේ විසමචාරේ අස්ස නතං සෙය්‍යෝ යෝචකෝ බෝසාරි පුත්ත දේවතානං හේතු ධම්මචාරේ සමචාරේ අස්ස තදේවෙත්ත සෙය්‍යෝ අධම්මචර්යා විසමචර්යා හි බෝසාරි පුත්ත ධම්මචර්යා සමචර්යා සෙය්‍යෝතේ අත්තේකෝ ධනංජානේ අඤ්ඤේ සහේතුකා ධම්මිකා කම්මන්තා යේහි සක්ඛා දේවතානං චේව දේවතා කරණීයං කාතුම් නච පාපං කම්මං කත්තුම් පුඤ්ඤං ච පටිපදං පටිපජ්ජේතුම් තං කිං මඤ්ඤසි ධනංජානේ යෝ වාරඤ්ඤෝ හේතෝ අධම්මචර්යා විසමචර්යා අස්ස යෝ වාරඤ්ඤෝ හේතෝ ධම්මචාරේ සමචාරේ අස්ස කතමං සේයෝති යෝ හි බෝසාරි පුත්ත රඤ්ඤෝ හේතෝ අධම්මචාරේ විසමචාරේ යස්ස නතං සේයෝ යෝචකෝ බෝසාරි පුත්ත රඤ්ඤෝ හේතෝ ධම්මචාරේ සමචාරේ අස්ස තදේවෙත්ත සේයෝ අධම්මචර්යා විසමචර්යා හේබෝ සාරිපුත්ත ධම්මචර්යා සමචර්යා සේයෝතේ අත්තිකෝ ධනංජානේ අඤ්ඤේ සහේතුකා ධම්මිකා කම්මන්තා යේහි සක්කාරඤ්ඤෝ චේව රාජකරණීයං කාතුං නජ පාපං කම්මං කත්තුං පුඤ්ඤං ච පටිපදං පටිපජ්ජිතුං තංකින් මඤ්ඤසේ ධනංජානේ යෝ වා කායස්ස පීනන හේතෝ බ්‍රෝහණ හේතෝ අධම්මචාරේ විසමචාරේ යස්ස යෝ වා කායස්ස පීනන හේතෝ බ්‍රෝහණ හේතෝ ධම්මචාරේ සමචාරේ යස්ස කතමං සෙය්‍යෝති යෝහි භවසාරේ පොත්ත කායස්ස පීනන හේතෝ බ්‍රෝහණ හේතෝ අධම්මචාරේ විසමචාරේ අස්ස නතං සේයෝ යෝච කෝ භෝසාරි පුත්ත කායස්ස පීනන හේතෝ බ්‍රෝහණ හේතෝ ධම්මචාරේ සමචාරේ අස්ස තදේවෙත්ත සේයෝ අධම්මචරියා විසමචරියා හේ භෝසාරි පුත්ත ධම්මචරියා සමචරියා සේයෝති අත්ථිකෝ ධනංජානේ අඤ්ඤේ සහේතුකා ධම්මිකා කම්මන්තා යේහි සක්කා කායං චේව පීනේතුම් ද්‍රෝහේතුම් නච පාපං කම්මං කත්තුම් පුඤ්ඤං ච පටිපදං පටිපජ්ජතුන්තේ අතකෝ ධනංජානේ බ්‍රාහ්මනෝ ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අබිනන්දෙත්වා අනුමෝදෙත්වා උත්ථායාසනා පක්ඛාමි අතකෝ ධනංජානේ බ්‍රාහ්මනෝ අපරේණ සමේන ආබාධිකෝ අහෝසී දුක්ඛිතෝ බාල්හගිලානෝ අතකෝ ධනංජානේ බ්‍රාහ්මනෝ අඤ්‍යතරං පුරිසං ආමන්තේසේ හේහි ත්වං අම්බෝ පුරිස යේන භගවා තේන උපසංකම උපසංකමේत्वा මම වචනේන භගවතෝ පාදේ සිරසා වන්දාහේ ධනංජානේ භන්තේ බ්‍රාහ්මනෝ ආබාධිකෝ දුක්ඛිතෝ බාල්හගිලානෝ සෝ භගවතෝ පාදේ සිරසා වන්දතේති යේන ඡායස්මා සාරිපුත්තෝ තේන උපසංකම උපසංඛමෙත්වා මම වචනේන ආයස්මතෝ සාරිපුත්තස්ස පාදේ සිරසා වන්දාහි දනංජානි බන්තේ බ්‍රාහ්මනෝ ආබාධිකෝ දුක්ඛිතෝ බාල්හගිලානෝ සෝ ආයස්මතෝ සාරිපුත්තස්ස පාදේ සිරසා වන්දති තී එවං ච වදේහි සාධෝ කිරබන්තේ ආයස්මා සාරිපුත්තෝ යේන ධනංජානිස්ස බ්‍රාහ්මනස්ස නිවේසනන්තේන උපසංකමතෝ අනුකම්පං උපාදායාතේ එවං බන්තේ තිකෝස්සෝ පුරිසෝ ධනංජානිස්ස බ්‍රාහ්මනස්ස පඩේසොත්වා යේන භගවාතේන උපසංකමේ උපසංකමේत्वा භගවන්තං අභිවාදෙत्वा ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසින්නෝ කෝසෝ පුරිසෝ භගවන්තං ඒතදවෝච සනංජානි බන්තේ බ්‍රාහ්මනෝ ආවාදිකෝ දුක්ඛිතෝ බාල්හගිලානෝ සෝ භගවතෝ පාදේ සිරසා වන්දති තේ යේන ඡායස්මා සාරිපුත්තෝ තේනුපසංඛමේ උපසංඛමෙත්වා ආයස්මන්තං සාරිපුත්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසෙන්නෝ කෝස්සෝ පුරිසෝ ආයස්මන්තං සාරිපුත්තං ඒතදවෝච ධනංජානි බන්තේ බ්‍රාහ්මනෝ ආබාධිකෝ දුක්ඛිතෝ බාල්හගිලානෝ සෝ ආයස්මතෝ සාරිපුත්තස්ස පාදේ සිරසා වන්දතේ එවං ච වදේති සාධෝ කිරබන්තේ ආයස්මා සාරිපුත්තෝ යේන ධනංජානිස්ස බ්‍රාහ්මනස්ස නිවේසනන්තේ නුපසංකමතෝ අනුකම්පං උපාදායාතේ අදිවාසේසිකෝ ආයස්මා සාරිපුත්තෝ තුන්හි භාවේන අතකෝ ආයස්මා සාරිපුත්තෝ නිවාසෙත්වා පත්ත චීවරං ආදාය යේන ධනංජානිස්ස බ්‍රාහ්මනස්ස නිවේසනං තේනුප සංඛමේ උපසංඛමේत्वा පඤ්ඤත්තේ ආසනේ නිසේදේ නිසඤ්ඤකෝ ආයස්මාසාරිකොත්තෝ ධනංජානින් බ්‍රාහ්මණං ඒතදබෝච කච්චිතේ ධනංජානේ කමනීයම් කච්චයාපනීයම් කච්චේ දුක්ඛා වේදනා පටික්කමන්තිනෝ අබෙක්කමන්තේ පටික්කමෝ සානං පඤ්ඤායතිනෝ අබෙක්ඛමෝති නමේ බොහෝ සාරිපුත්ත කමනීයං නයාපනීයං බාල්හා මේ දුක්ඛා වේදනා අබෙක්කමන්තිනෝ පටික්කමන්තේ අබෙක්ඛමෝ සානං පඤ්ඤායතිනෝ පටික්කමෝති සේයථාපි බොහෝ සාරි පුත්ත බලවා පුරිසෝ තින්හේන ශිකරේන මුද්ධනේ අභිමන්තේය ඒවමේව කෝමේ බොහෝ සාරි පුත්ත අධිමත්තා වාචා මුද්ධනේ ඌහනන්ති නමේ බොහෝ සාරි පුත්ත කමනීයං නයාපනීයං බාල්හාමේ දුක්ඛා වේදනා අබෙක්කමන්තිනෝ පටික්කමන්තේ අදික්කමෝසානං පඤ්ඤායතිනෝ පටික්කමෝති සේයතාපි බෝසාරි පුත්ත බලවා පුරිසෝ දල්හේන වරත්ත බන්ධනේන සීසේ සීසවේඨනං බන්දේය ඒවමේව කෝමේ බෝසාරි පුත්ත අධිමත්තා සීසේ සීස වේදනා හෝති නමේ බෝසාරි පුත්ත කමනීයං නයාපනීයං බාල්හාමේ දුක්ඛා වේදනා අබේක්ඛමන්තිනෝ පටික්ඛමන්තේ අබේක්ඛමෝසානං පඤ්ඤායතිනෝ පටික්ඛමෝති සේයතාති බෝසාරි පුත්ත දක්ඛෝ ගෝඝාතකෝ වා ගෝඝාතකන්තේ වාසේවා තින්නේන ගෝවිකත්තනේන කොච්චින් පරිකන්තේය ඒවමේව කෝමේ බෝසාරි පුත්ත අදිමත්තාවාසා කොච්චින් පරිකන්තන්තේ නමේ බෝසාරිපුත්ත කමනීයං නයාපනීයං බාල්හාමේ දුක්ඛා වේදනා අබික්කමන්තිනෝ පටික්කමන්තේ අබික්කමෝසානං පඤ්ඤායතිනෝ පටික්කමෝති චේයතාපි බොහෝසාරිපුත්ත ද්වේ බලවන්තෝ පුරිසා දුබ්බලතරම් පුරිසං නානාබාහාසෝ ගහෙත්වා අංගාරකාසුයා සන්තාපේයොං සම්පරිතාපේයොං ඒවමේව කෝමේ බොහෝසාරිපුත්ත අධිමත්තෝ කායස්මින් දාහෝ නමේ බොහෝසාරිපුත්ත කමනීයං නයාපනීයං බාල්හාමේ දුක්ඛා වේදනා අබෙක්කමන්තිනෝ පටික්කමන්තේ අබෙක්කමෝසානං පඤ්ඤායතිනෝ පටික්කමෝතේ සංකින් මඤ්ඤසේ ධනංජානේ කතමං සෙය්‍යෝ නිරයෝ වා තිරච්ඡාන යෝනේ වාතේ නිරයා භෝසාරිපුත්ත තිරච්ඡාන යෝනේ සෙය්‍යෝතේ තංකින් මඤ්ඤසේ ධනංජානේ කතමංසයෝ තිරච්ඡාන යෝනි වා පෙත්තිවිසයෝ වා තේ තිරච්ඡාන යෝනියා බොහෝ සාරිපුත්ත පෙත්තිවිසයෝ සෙය්‍යෝති තංකින් මඤ්ඤසේ ධනංජානේ කතමංසයෝ පෙත්තිවිසයෝ වා මනුස්සෝ වාති පෙත්තිවිසයා බොහෝ සාරිපුත්ත මනුස්සාසෙයෝති තංකින් මඤ්ඤසේ ධනංජානේ අතමන්සේයෝ මනුස්සා වාචා තුන් මහරජිකා දේවා වාති මනුස්සේහි භෝසාරි පුත්ත චාතුම් මහරජිකා දේවාසෙයෝති තංකින් මඤ්ඤසේ ධනංජානේ කතමන්සේයෝ චාතුම් මහරජිකා වා දේවා තාවතින්සා වා දේවාතේ චාතුම් මහරජිකේහි බෝ සාරිපුත්ත දේවේහි තාවතින්සා දේවා සේයෝති තංකින් මඤ්ඤසි දනංජානේ කතමන්සේයෝ තාවතින්සා වා දේවායාමා වා දේවාතේ තාවතින්සේහි බෝ සාරිපුත්ත දේවේහි ආමාදේවාශයෝති තංකින් මඤ්ඤසේ ධනංජානි කතමන්සේයෝ යාමාවා දේවා තුසිතාවා දේවාති යාමේහි බෝසාරිපුත්ත දේවේහි තුසිතා දේවාශයෝති තංකින් මඤ්ඤසේ ධනංජානි කතමන්සේයෝ තුසිතාවා දේවා නිම්මාන රතේවා දේවාති චුසිතේහි භෝසාරි පුත්ත දේවේහි නිම්මාන රතේ දේවාසයෝති සංකින් මඤ්ඤසි ධනංජානේ කතමන්සයෝ නිම්මාන රතේ වා දේවා පරනිම්මිතවසවත්තේ වා දේවාති නිම්මාන රතේහි භෝසාරි පුත්ත දේවේහි පරනිම්මිතවසවත්තේ දේවාසයෝති තං කිම් මඤ්ඤසි ධනංජානේ කතමන්සේයෝ පරනිම්මිත වසවත්තේ වා දේවා බ්‍රහ්ම ලෝකෝ වාති බ්‍රහ්ම ලෝකෝති බවං සාරිපුත්තෝ ආහ බ්‍රහ්ම ලෝකෝති බවං සාරිපුත්තෝ ආහ අතකෝ ආයස්මතෝ සාරිපුත්තස්ස ඒකද හෝසී ඉමේ කෝ බ්‍රාහ්මනා බ්‍රහ්ම ලෝකාදී මුත්තාන් යන්නෝනාහං ධනංජානිස්ස බ්‍රාහ්මනස්ස බ්‍රහ්මානං සහව්‍යතාය මග්ගං දේශේයන්ති බ්‍රහ්මානන්තේ ධනංජානේ සහව්‍යතාය මග්ගං දේශිස්සාමි ත්‍රං සුනාහේ සාදුකං මනසිකරෝහි භාසිස්සාමි තේ एवं भौतिको धनञ्जाने ब्राह्मणो आयस्मतो सारिपुत्तस्य पच्चसोऽसि आयस्मा सारिपुत्तो एतदवोच कथमोच धनञ्जाने ब्रह्माणं साव्यथाय मग्गो ඉද දනංජානේ බික්ඛෝ මෙත්තා සාගතේන චේතසා ඒකන්දේ සම්පරිත්වා විහෙරති තථා දොතියන්ත තථා තතියන්ත තථා චතුත්ථිම් ඉති උද්ධම දෝතිරියං සම්බදේ සම්වත්තතාය සම්භාවන්තං ලෝකං මෙත්තා සාගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමානේන අවේරේන අභ්‍යාපජ්ජේන පරිස්වා විහෙරති අයම් තිකෝ දනංජානේ බ්‍රහ්මානං සහව්‍යතාය මග්ගෝ පුනච පරං දනංජානේ බෙක්කෝ කරුණාසාගතේන චේතසා පේයාලම් මුදිතාසාගතේන චේතසා පේයාලම් උපේක්ඛාසාගතේන චේතසා ඒකන්දි සම්පරිත්වා විහෙරති තතහා ဒ ුතියං තතහා තතියං තතහා චතුත්ථින් ඉතේ උද්ධමදෝ තිරියං සම්බදේ සම්බත්තතාය සම්භාවන්තං ලෝකං උපේක්ඛා සාගතේන චේතසාං විකුලේන මහග්ගතේන අප්පමානේන අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්වා විහෙරති අයම්ති කෝ ධනංජානේ බ්‍රහ්මානං සහව්‍යතාය මග්ගෝති තේනහි බොහෝ සාරිපුත්ත මම වචනේන භගවතෝ පාදේ සිරසාවන්දාහි ධනංජානේ භන්තේ බ්‍රාහ්මනෝ ආබාධිකෝ දුක්ඛිතෝ බාල්හගිලානෝ සෝ භගවතෝ පාදේ සිරසාවන්දති තේ අතකෝ ආයස්මා සාරිපුත්තෝ ධනංජානින් බ්‍රාහ්මණං සති උත්තරින් කරණීයේ හීනේ බ්‍රහ්මලෝකේ පතිට්ඨාපෙත්වා උත්ථායාසනා පක්ඛාමි අතකෝ ධනංජානේ ව්‍රාක්මනෝ අචිරපක්ඛන්තේ ආයස්මන්තේ සාරිපුත්තේ කාලමකාශේ බ්‍රහ්මලෝකංච උපපංජේ අතකෝ භගවා භික්ඛෝ ආමන්තේසේ ඒසෝ භික්ඛවේ සාරිපුත්තෝ ධනංජානින් බ්‍රාහ්මණං සති උත්තරින් කරණීයේ හීනේ බ්‍රහ්ම ලෝකේ පදෙට්ඨාපෙත්වා උට්ඨායාසනා පක්ඛන්තෝති අතකෝ ආයස්මා සාරිපුත්තෝ යේන භගවා සේනුපසංඛමේ උපසංඛමෙත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසින්නෝ කෝ ආයස්මා සාරිපුත්තෝ භගවන්තං ඒතදවෝච ධනංජානේ බන්සේ බ්‍රාහ්මනෝ ආබාධිකෝ දුක්ඛිතෝ බාල්හගිලානෝ සෝ භගවතෝ පාදේ සිරසා වන්දතේ තේ කිම් පනසං සාරිපුත්ත ධනංජානෙන් බ්‍රාහ්මණං සති උත්තරින් කරණීයේ හීනේ බ්‍රහ්ම ලෝකේ පතිට්ඨාසෙත්වා උට්ඨායසනාපක්ඛන්තෝති මයිහං කෝ බන්තේ එවං අහෝසේ ඉමේ කෝ බ්‍රාහ්මනා බ්‍රාහ්මලෝකාදී මුත්තා යන්නෝනාහං ධනංජානිස්ස බ්‍රාහ්මනස්ස බ්‍රාහ්මානං සහව්‍යතාය මග්ගං දේසෙයන්තේ කාලකතෝච සාරිපුත්ත ධනංජානේ බ්‍රාහ්මනෝ බ්‍රාහ්මලෝකංච උපපන්නෝති ධනංජානේ සුත්තං සන්තමන්